missed the second part of the talk, you listened before. The long talk was split for the convenience of listening. චතුරාර්ය සත්‍ය නොදන්නා මනස හරිය අසරණයි පින්වතුනි. එයාට මේ ලෝකේ ඇත්තම වෙනවා. මැරෙන්නේ ඉස්සෙල්ලා තිබ්බය තියෙන ලෝකෙටයි තමන් උත්පත්ති වශයෙන් ආවේ. දැන් තියෙන ලෝකේ ඇසුරු කරගෙන ඉන්නවා අපි මරලා යනවා ලෝකේ තියනවා කියන කෙනින් තමයි චතුරාර්ය සත්‍ය නොදන්නා කෙනා ලෝකේ හඳුනගන්නේ. එයාට මේ ලෝකේ ජරා මරණ දුක ඇත්තයි. අනේ ඉතින් අපි උපදිනාන ලෙඩ වෙන්න, මහලු වෙන්න, මැරෙනවා. ඉතින් මේ දුක විඳින්න වෙන මොනෝ කරන්නද අප්පා? ඈ උපන්න නම් ඉතින් විඳින්න වෙනවා තමයි කියන තැනින් අසරණ. ජරා මරණ දුක ලෝක නිරුද්ධ කරන්න, ලෝකය නිරුද්ධ කරන්න, භවය නිරුද්ධ කරන්න එයා දන්නේ ඒක ඇත්තම එකක් වෙලා. හරියට උපමාවක් කිව්වොත් චතුරාර්ය සත්‍ය නොදකින්න කෙනාව මම දකින්නේ මේ මේ වගේ. භවය කියලා කියන්නේ හරියට මහා යකඩෙන් හඩපු යකඩ කූඩුවක් වගේ. ඕකට මේ පැටියෙකුත් දාලා සර්පයෙකුත් දැම්මොත් මේ පැටියකින් ඒ පැත්තට පැනපැන මේ පැත්තට පැනපැන සර්පයෙන් බේරෙන්න දඟලයි. නම් කවදාවත් බේරෙන්න බෑ. අහුවලා මැරෙනවා වගේ. භවය කියන්නේ හිරගයක් වගේ. අදිරලා යන්න බෑ තාත්තා. මේ සංහා උපාදානයෙන් භවය හදාගත්තට පස්සේ භවය නැමැති හිර කුඩුව හදාගත්තට පස්සේ ඒ කියන්නේ දකින්න ඉස්සෙල්ලක් තිබ්බා තියෙන දේම පේනවා පෙවුණු පෙවුනට පස්සේ තියෙනවා කියලා භවය නිසා තමයි නිත්‍ය සංඥා වර්ගන යන්නේ ලෝකයේ ඇතිකම හදනවා ජාතිය ඇති කරනවා එතකොට මේ භවය නැමැති හිර කුඩුවේ තමන් සහ අනිත් අය උපන්නාට පස්සේ ඇති වුණාට පස්සේ හරියට මූතකිය සූදුවට දැම්මා වගේ තමයි. ජරා මරණ ශෝක පරිදේ දුක් දුම හරියට සර්පයෙක් වගේ. ඉතින් අර මූතකිය සර්පයන්ගෙන් දෙන්න දෙරෙන් එහාට මෙහාට පැනපැන දඟලනවා වගේ උපන්න සත්‍ය ජරා මරණයන්ගේ දෙරෙන් එහාට පයින්නවා මෙහාට පයින්නවා එහාට මෙහාට පයින්නවා ඒ දෙරෙන්ද බෑ. දෙරෙන්ද බෑ. ජරා මරණයට අහු වෙලා මැරිලා යනවා. ඉතින් එහාට මෙහාට පැන පැන බේරෙන්න හදනවා වගේ තමයි ආපහු භවයට යන කර්ම රැස් ඉතින් මේ භවය නැමැති හිරගෙදර දොරහැරියා වගේ බුදුරජාණන් වහන්සේ මේ චතුරාර්ය සත්‍යය පෙන්වන්නේ. අපි මේක පස්සේ කතා කරමු මේක මේ චතුරාර්ය සත්‍ය අර්ථය මොකක්ද කියලා බලමු. නිවන කියන්නේ මොකක්ද කියලා අපි බලමු. එතකොට චතුරාර්ය සත්‍ය නොදන්න කෙනාට දුක කියන එක ලෝකයේ කියන එක තියෙන එකක් වුණා. හැබැයි සුතෝත ආර්ය ශ්‍රාවකගේ ජරා මරණ දුකයි දුක මේ මමත් අනිත් අයත් මේ ඔක්කොම ඉන්නකම හින්දායි දුක් විඳින්න වෙලා තියෙන්නේ. ඒක ඇති උනේ භවය නැත්තම් පෙරපසු මනස ඔක්කොම ඇතිකමට යා කළා දෙන්න ඇතිකමට දෙන්නන පෙරපසු මනසයි. කියලා හඳුනාගත්ත. ඒකට හේතු උපාදාන උපාදාන්ත හේතු තණ්හාව සාන්නාව තේතු වේදනාව කියලා මේ වගේ හොඳට පටිච්ච සම්පද සිද්ධියක් දකින්න. මේ දකින්න එකෙන් කියන්නේ මොකක්ද කියලා දන්නවද? මෙන්න මේ කාරණාව කියන්නේ. පෙර අවිද්‍යා කර්මටි විපාක ස්කන්ධ ටිකක් හදලා හදාගෙන විපාක ස්කන්ධ ටිකට තණ්හා උපාදාන කියන කෙලෙසියක් යෙදিলা දකින්නේ දැකීමෙන් පස්සෙත් ඇතිකමට දක්කන්න ඉස්සෙල්ලත් ඇතිකමට නිමිති හිටින පෙරපසු මනස හදාගෙන ලෝකයේ ඇතිකමක් මේ සත්වනිකායේ ඇතිකම හදාගත්ත ඒ නිසා ජරා මරණ දුක ජීඳින්ද වෙලා තියෙන දුක හැදුනේ මෙහෙමයි කියලා පෙන්නකොට එයාට සංගල තේරෙනවා කවදාවත්ම ලෝකයේ කියලා එකක් තිබිලා නැහැ හදාගෙන නේද පරිහරණය කළා තියන්නේ කියලා නුවණක් තියෙනවා. මෙහෙම මේ නිත්‍යකමට පේන මේ මම ඉන්නවා අනිත්‍යව තියෙනවා යාන වාහන ඉදකඩම් තියෙනවා කියන මේ ඔක්කොම ටික තියෙන්නේ ඇතිකම තියෙන්නේ ඇතිකම නිසා ජරා මරණ තියෙන දේ තුලයි ජීරණකම මරණකම තියෙන්නේ. තියෙනකම හදලා තියෙන්නේ භවය නිසා. හොඳට පරිශ්‍රණය කළා බලන්න ওই දක්ෂිනහන හැම දෙයක්ම ඇති බවට පෙරපසු මනස ඔබට නොවුනේ නම් ලෝකයක් කීයද කියලා. අන්න එතකොට එයා දන්නවා මෙන්න මේ කාරණාව. අනේ අපි මොනතරම් මොඩද? ඇයි විපාක ස්කන්ධ පිටට කෙලෙස් යොදලා භවයේ හදාගම නොදන්නාකම නිසා ඇසිතයක් හැටියට මේ ඊට පස්සේ අපිම හිතනවා නේද? අපිම කරගත්ත වැඩේ ඇත්ත නොදන්නාකම නිසා අපි නේද වැටුනේ නේද කියලා එයා දන්නේ. ඒ කියන්නේ අපි රැයට යන වෙලාවට අපිම විදුලි කන්දමක් ගහලා ඉස්සරහා ආලෝක කරනවා. දැන් ආල ඉස්සරහා ප්‍රදේශයේ ආලෝක කළේ කවුද? ආලෝකයක් තිබුණද? නැහැ. ආලෝක කළේ අපේ අතේ තියෙන විදුලි කන්දමෙන්මයි අපි ආලෝක කළේ. අපිම ආලෝක කළේ කියලා මතක නැතුව ඉස්සරහා හොඳට ආලෝකයි කියන තැනින් තමයි අපි අඩිය තියන්නේ. අපිම හදලා අපිම අනුභව කරනවා. දැන් මේ ලෝකයේ ඇතිකම අපිම හදාගෙන අනේ තියෙන ලෝකේ ඉන්න දරුවන් ගැන දෙමව්පියෝ ගැන අසාධාරණ කරපු අය ගැන සාධාරණ කරපු අය නැති වෙච්ච එක ගැන අන්තනවා වැළපෙනවා හොඳටම අපිම ලෝකේ හදාගෙන හදාගත්ත කියන එක ඒක චතුරාර්ය සත්‍ය නොදන්නවා කියන එක. මේ ලෝකය ඉපදිලා ජරා මරණ විඳින එක දුක. ඒ දුක මෙහෙමයි ඇති උනේ කියලා දන්නේ නැත්නම් කෙනෙක් මේ ලෝකේ ඇත්ත වෙනවා. ඊට පස්සේ එයා අනිත් පැත්තට දන්නවා. මොකද්ද? ජරා මරණ පේන්නේ මේ ලෝකේ જાතිය නැත්තම් ඒ සත්වනිකයි ඇතිවීම නැත්තම් මම මගේ දරුවෝ ඉන්නවා බිරින්ද ඉන්නවා, ස්වාම පුරුෂයා ඉන්නවා, අම්මා තාත්තා ඉන්නවා කියලා ඇතිකම නැත්තම් ජරා මරණ පෙනෙන්නේ ඒ જાතිය කියන එක නැතිව භවය නැතිව පෙරපසු මනස කපන්න බලන්න. පෙරපසු මනස අයින් කරන්න ගැතිකමට බලන්න හම්බෙයි කියලා. භව නිරෝධෝ જાති නිරෝධා. භවය නැතිකම જાතිය නැතිව. ඒ භවය නැති කරන්න මේ ලෝකේ අල්ලගෙන තියෙන උපාදානය අයින් කරන්න. උපාදානය අයින් කරන්න තණ්හාව අයින් කරන්න. තණ්හාව නැති කළොත් උපාදානේ නැහැ භවය නැහැ ඉපදීම නැහැ ජරා මරණ දුක එන්නේ එතකොට එයා හොඳට දන්නවා මේ දුක කියන එක මේ ලෝකය කියන එක ජරා මරණයෙන් පැවරලා තියෙන්නේ ඒ ජරා මරණයෙන් පැවරුණු ලෝකයේ හැදුවේ පෙරපසු මනස වූ භවයෙන් ඒකට හේතුව තණ්හා උපාදාන කියන කෙලෙසි තණ්හා උපාදාන කියන කෙලෙසි නොඋනේ නම් කෙලෙසි නොඋනේ නම් භවයේ කියලා පෙරපසු මනස හිතින්නේ එහෙම වුණොත් ඔක්කොම ඇතිකමට තියෙන නිමිති එකක්වත් නැදෙන්නේ ලෝකෙ හිතින්නේ ඒ මොන ජරා මරණ දුක විඳින්න දෙන්නේ පවතින්නේ නේද කියලා හොඳට දුක්ඛේ ඥානම් තියනවා දුක්ඛ සමුදය ඥානම් තියනවා දුක්ඛ නිරෝධී ඥානම් තියනවා මේ දුක දුක ඇතිවීමත් නැතිවීම දැනගන්න එකම මේකේ මාර්ගයයි මේ විදිහට දුක දුක ඇතිවීම නැතිවීම කියලා දකින්න එකම මේ ලෝකේ නැති කරන්න තියෙන මාර්ගය නේදේ කියන මාර්ගය දකින්න. එතකොට දුක දැක්ක දුක ඇතිවීම දැක්ක දුක නැති කරන මාර්ගය දැක්ක එහෙනම් දුක නැති කරන්න තණ්හාව නැති කරත යුතුයි කියලා සම්මාදිට්ඨිය දැක්ක. ඊට පස්සේ මේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගය දුක නැති කරන මගයි කියලා දැක්කා. මොන දුක දැක්කා තමන්ගේ අනිත් අයගේ ඒ සත්වනිකායේ ඉපදුනොත් ජරා මරණ පේනවා. එතකොට දර්ශනයක්වත් කොයිවත් නෙමෙයි ඔබව සිහිය. ඔබ ඔබේ දරුවා, ගෙදර, වටපිටාව, යාළු මිත්‍රයෝ තමයි. ඒවයි තමයි ඉතිරිකදී. ජරාව සිහියේ ඔබගේ යාළු මිත්‍රයන්ගේ, දෙමව්පියන්ගේ, සහෝදරයන්ගේ දැන් හරි, හිටියේ හරි, ඉන්න හරි අයගේ මහලුකම මරණය ඔතන ඉඳලා තමයි නිന്ദා අපහාස හැනුම් දැනුම් ශෝක පරිදේ දුක් දොමන ඔක්කොම ටික. මම එදා අර මිනිහට මෙහෙම කිව්වානේ ඒ මිනිහා මට මෙහෙම කිව්වානේ කියලා බලන්ද ඔබට අතීතේ නිරුද්ධ වුණ දුක් වෙනද සිහි කරගෙන දුක් වෙනද අය ඉන්නවා. ඒ ඉන්නේ ওই භවයේ තමයි. ඒ ඇතිකම જાතිය එකට හිතු භවය. ඔන්න දුක දැක්කා ඒ ඒක දුක දුකට හේතුව සංහා උපාදාන භව කියන මෙන්න මේ කෙලෙස් ටික තමයි දුකට හේතුව. සංහා උපාදාන බව කෙලෙස් නැති වුණොත් මේ දුක නැති වෙනවා. මේ ආර්ය අෂ්ටාංග මාර්ගය දුක් නැති කරන මගයි කියලා දැක්කපු ගමම්ම අස්ෘත පුතඥයාගේ මට්ටම ඉක්මවා හිටන ඇයි? ඉදිච්ච ලෝකෙකට අපි ඇවිල්ලා තියෙන ලෝකයේ ඇසුරු කළා කර්ම කළා අපි යනවා ලෝකෙ තියෙනවා නෙමෙයි. හැමදාම වෙලා තියෙන්නේ පෙර අවිද්‍යාවට කර්ම හේතු වුණා. ඒ අවිද්‍යා කර්ම දෙක හේතු වුණා විපාක ස්කන්ධ ටිකක් හදන්නට. විපාක ස්කන්ධ ටික තියෙන තැනක එතන නෑ ලෝකේ. එතන පෙනෙනකොට පෙනෙනින් පස්සේ නිරුද්ධ වෙනවා, ඇහෙනකොට ඇහෙනින් පස්සේ නිරුද්ධ වෙනවා කියලා කුංචි ළමයිගේ මට්ටම දකින්නකෝ. අවශ්‍ය තියෙනවා නමුත් මේ ලෝකේ නෑ තාම. ලෝකේ හදන හේතුව විතරයි තියෙන අවශ්‍ය විතරයි. එතකොට ඒ වගේ ස්කන්ධ ටිකක් හැදිලා ඒකට කෙලස් ටික යෙදුණු කම හින්දායි ලෝකේ හැදුනේ කියලා දන්නකොට දකිනකොට මෙච්චර කාලයක්ම තියෙන ලෝකයක් පරිහරණය කෙරුවා කියන මට්ටමේ නිදන සුතවතාවේ සාසය. කවදාවත් බාහිරින් පොළොවක් තිබිලා පොළොවක ඉඳලා නෙමෙයි. ලෝකෙක ඉඳලා නෙමෙයි. මේ පටිච්චසමුප්පාද සිද්ධිය දන්නවා ලෝකේ හදාගත්තේ මෙන්න මෙහෙම නේද කියලා ලංකලම් බැලුවම සංනාවමේ දුක හදාගත්තේ කියලා කියනවා. සංහාව නැති වුණොත් දුක නැති කරන්න පුළුවන් කියලා දකිනවා. දකින්න එකෙන් කියනවා ලෝකේ තමන්ගේ පැත්තෙන් හදාගත්තේ කියලා මෙයා දැක්ක ඇත්ත. උත්පත්ති වශයෙන් එන්න කියලා ලෝකයක් අමුතුවෙන් තිබ්බේ නැහැ. ජීවත් වෙන ලෝකයක් තිබුණේ නැහැ. මැරලා අපි යනවා ඉතුරු වෙන යමක් තිබුණේ හැමදාම විපාක ස්කන්ධ ටික ටික කෙලස් ටික යෙදිලා භවය හදාගෙන ඒ භවය නිසා මේ ලෝකයේ ඇතිකම නේද හදලා තියෙන්නේ. මෙහෙම නේද ලෝකයේ ඇති වෙලා තියෙන කියලා දන්නවා. තමන්ගේ පැත්තෙන් දන්නවා. තණ්හා උපාදාන බව කියන කෙලෙස් ලෝකයක් ගැන කියලා දන්නවා. දැන් චතුරාර්ය සත්‍ය අවබෝධ වුණා කියලා කියන්නේ අවිද්‍යාව නැහැ. හැබැයි අවිද්‍යාව නැති වුණාට ওই චතුරාර්ය සත්‍ය නොදන්නා කාලේ ඉන්න කෙනෙක්ව තියෙන දෙයක් බාහිරයේ පැත්තෙන් ඇත්ත කළ ඔසවලා අරගෙන හිතන හුරුව නතර වුණා. දැන් බාහිර කෙනෙක් හිටියව හෝ බාහිර කෙනෙක් ඉන්නව නෙමෙයි. කෙනෙක්ව පෙනෙනකම කෙනෙක්ව හම්බ වෙනකම හම්බෙච්ච කෙනා ඉන්නකම තමන්ගේ මනසේ තියෙන මෙබඳු සිද්ධිය තුනේ තමන්ට හම්බුනේ කියන එකයි පෙන්වෙන්නේ ලෝකෙ. තමන්ගේ පැත්තෙන් පෙන්වන්නේ. පෙන්වුවට පස්සේ එයාට ලෝකය කියලා එකක් තිබුණා ඒක තියෙනවා කියන අදහස නැහැ. අවිද්‍යාව නැහැ. හැබැයි ආශ්‍රව තියෙනවා. ඔය ආශ්‍රව වලට හේතුව අවිද්‍යාව. මේ දුක මේ දුක ඇතිවීම මේ දුක නැතිවීම කියන එක නොදන්නාකම නිසායි ඉන්න කෙනෙක්වම හැම වෙලෙම හිතුවේ. ඉන්න කෙනෙක්වම සිහි කළේ. තියෙන දෙයක්ම සිහි කළා. අහවල් තැන තියෙන පන්සල, අර ගමේ ඉන්න උපාසක මහත්තයා, අපි පොඩි කාලේ ඉස්කෝලේ මෙහෙම තිබ්බා කියලා තියෙන දෙයක්ම සිහි කළා සිහි කළා අපේ ලෝකේ හදාගත්තේ කියලා යන්තම් තේරුණා. අර හුරුව බලවත් වැඩි. ඒ හින්දා ආශ්‍රෝෂය කරන්න ඕනේ. අවිද්‍යාව ඒකටත් අවිද්‍යාවම නැති කරන්න ඕනේ. ඒ කියන්නේ මොකක්ද? ආයෙත් මේ දුක් මේ දුක ඇතිවීම මේ දුක නැතිවීම මේ දුක නැති කරන මඟ කියන හතරම බලන්න ඕනේ මාර්ගයට. ඒකයි දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධ ඥානං දුක්ඛ නිරෝධ ගාමී පටපදාය ඥානං. මේ හතර දන්නවා. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාය කියලා කියන්නේ මොකද? දුක්ඛ ඥාන දුක්ඛ සමුදයන දුක්ඛ නිරෝධ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාය ඥානක ආපහු කියන්නේ. ඇයි? දුක දුක ඇතිවීම නැතිවීම නැති කරන මඟ දන්නා කමින් අවිද්‍යාව නැති වුණා. එහෙනම් ලෝකයේ මෙන්න මෙහෙමයි දුක හදාගෙන තියෙන්නේ ලෝකයේ හැදුනේ. මෙන්න මේ හේතුව නැතිකලු තණ්හා උපාදාන කියන කෙලස් ටික නැතිකලු භවය කැපෙනවා. පෙරපසු මනුස්ස එහෙමම ඇතිකම එන්නේ නැහැ මුන් ජරා මරණ දුකේ. ලෝක නිරෝධය දන්නවා. ඒ එහෙනම් තණ්හා උපාදානය නැති කරන්න තියෙන්නේ කොහොමද? සම්මා දිට්ඨි තණ්හා උපාදාන කියන කෙලෙෂය භාවයේ හදන කෙලෙෂය නැති කරන කරන්න ඇත්ත ඇති හැටි දැක්ක යුතු මේකයි මාර්ගය කියලා පෙන්වනවා. දන්නවා. ඊට පස්සේ මේ තණ්හා උපාදාන කියන කෙලෙෂය දෙවන්න භවයේ කපන තණ්හාව අඩු කරන්න සම්මා දිට්ඨිය කියන්නේ මොකක්ද? කියලා මාර්ගය සම්මා දිට්ඨිය වඩන හැටි පෙන්වනවා. මොකද ආයි දුක්ඛේ ඥාන දුක්ඛ සමුදය ඥාන දුක්ඛ නිරෝධ ඥාන කියන්නේ. ඇයි ඒ කියලා දන්නවද? දැන් මේ චතුරාර්ය සත්‍ය දැක්කහම අවබෝධ වුණාම ඇත්තටම බාහිර ලෝකයක් තිබුණා නෙමෙයි අපිත් ලෝකේ හදාගත්තේ කියලා දැක්කනේ. ඊට පස්සේ ආශ්‍රව උනේ මෙහෙම දැක්කට මේක නොදැක්ක කාලේ නොදැක්ක කාලේ ඉන්න පුද්ගලයෙක්ව තියෙන දෙයක්ව සිහි කරපු හුරුවක් තියෙනවා දැන් ඒක ගෙවන්න ලෝක දෙයක් සිහි වෙනකොටම ආපහු චතුරාර්ය සත්‍ය මෙනෙහි කරන්න. නෑ ඒක දුක. ඒක තණ්හාව නිසායි හටගත්තේ. තණ්හාව නැති වෙන නැති වෙනවා කියලා බලන්න එතකොට අවශ්‍ය කෘත්‍ය කරන මාර්ගයේ කෘත්‍ය මොකද්ද? බාහිරෙන් බාහිර පැත්තෙන් කෙනෙක්ව පුද්ගලයෙක්ව තියනවා කියලා ඔසවලා Tamanට හිතන්න මෝඩකම අයින් තියනවා කියන හුරුව ගෙවනවා. ආපහු ඔන්න ඉන්න කෙනෙක්ව කුඩා කාලේ කරපු දෙයක් Taman කාට හරි බැනපු ගහපු දෙයක් කියනවා. සිහි වෙනකොටම කවදාවත් බාහිර එහෙම කෙනෙක්වත් එහෙම දෙයක්වත් ඉඳලා නැහැ. මනසේ තියෙන තණ්හා උපාදාන කියන කෙලෙස් නිසාම එහෙම දෙයක් හදලා තියෙනවා නේද කෙනෙක් ඉන්නකම. කෙනෙකුට බෑන්න කියනකම. තණ්හා උපාදාන කියන කෙලෙස් ඉන්නේ හදලා තියෙනවා. ඒ කෙලෙස් නැතිනකොට නැති වෙනවනේ. සමුදේ ධම්මවන පස්සේ ඇසිරීම නිසා බව පෙන්වන්න මේ බාහිර කෙනෙක් හිටියන්නේ නෙවෙයි. භවය නිසායි එදාද කෙනෙක් ඉන්නවා කියලා පෙරපසු මනස නිසායි එදාද කෙනෙක් ඉන්නවා කියන මට්ටම හිතියේ. තමන්ම හදාගත්තේ. තමන්ම හදාගෙන රැවටිලයි තමන් දැන්න කියන කරන එකක් උනේ. සංඝා උපාදාන කියන කෙලෙස් නිසායි හැදුනේ. ඒ සමුදේ ධම්මපස්සේ. වාය ධම්මනුපස්සේ සංඝා උපාදාන නැති වුණා නම් එහෙම කෙනෙක් නැහැනේ. එහෙම හිතින් නැහැනේ. සමුදේ වාය ධම්මනුපස්සීවා සිහි වෙනකොටම බාහිර තියනවා නෙමෙයි සංහා උපාදාන කියන කෙලෙස් නිසාම මේ දී හටගත්ත සංහා උපාදාන නැති වෙනකොට නැති වෙනවද කියලා බලන්න. එහෙම බලනකොටම හතරවෙනි කෘත්‍ය කරනවා යා මොකද්ද? ආශ්‍රය ගෙවෙනවා. බාහිර කෙනෙක් වෙ ඉන්නවා, දෙයක්ව තියනවා කියන විදිහේ හුරුව කපන. අයින් කරනවා. ඔන්න ඔච්චරමයි ඔබට ආර්ය ශ්‍රැංග මාර්ගයේ නැත්තම් දුක් නැති කිරීම සඳහා කරන්න තියෙන්නේ මන ආයතනයේ සීවෙන සීවෙන හැම අරමුණක් ගානෙම චිර කතම්පි කියලා භාති තම්පි බොහෝ කල් සිට කිව්වා ඌ කළා ඌ දේවල් වලට හොඳට හිත තබන්න සීය තබන්න මොන තබන්න ආශ්‍රවය තමයි මොකද්ද තියෙන කෙනෙක්ව ඉන්න කෙනෙක්ව හම්බ වෙලා හිතන්න හදනවා හදනකොට හදනකොට නෑ සිහි වෙනවා ඒක ලෝක දෙයක් ඒක භවය ඒක සසර ඒක පංච උපාදාන ස්කන්ධය. මේ තණ්හා උපාදාන භව කියන කෙලෙසින් මේ ඇත්තකම හැදී එහෙම දෙයක් තිබුණා කියන කම හෝ තියෙනවා කියන කම තණ්හා උපාදාන භව කියන කෙලෙස් ටික නොඋනේ නම් තණ්හා උපාදාන කියන කෙලෙසේ නොඋනා නම් දකින්ද පෙරක් දැක්කන් පස්සේ ඉතුරු වෙන්නේ ඉතුරු කරන්න එහෙම නොඋනා නම් මෙහෙම නිමිති හිතින්නේ එහෙමනම් මෙහෙම නිමිති ඇත්තකම හිතී තණ්හා උපාදාන භව කියන කෙලෙස් ටික කියලා සහේතුක වෙන්නා තණ්හා උපාදාන භව කියන කෙලස් ටික නැති වෙනවා මේක නැති වෙනවා නේ කියලා පෙන්නනවා. අන්නේ තේනකොට හතරෙනි චිත්ත කරනවා කියලා මම ආපහු මතක් කළේ බාහිරින් ඔසවලා අරගෙන පුද්ගලයෙක්ව සිහි කළා කෙනෙක්ව සිහි කළා හිත හාසිරණු හුරුව මානසික කරගෙනවා ආශ්‍රයත් වෙනවා. ආපහු සිහි වෙනවා. ආපහු බලනවා. ওই විදිහට බාහිර කෙනෙක් පුද්ගලයෙක් ඇසුරු කළ හුරුව ඉවර වෙන තාක් ගෙවන්න. එතකොට මෙහෙන් Tamanට හොඳට තණ්හා උපාදාන භව කියන කම නිසා ලෝකේ හදාගත්තා කියන එක තව තව පැහැදිලි වෙනවා. තියනවා ඉන්නවා නෙමෙයි කියන එක දකින්න දකින්න. මේක පැහැදිලි වෙන එක තව තව උපකාරයි Tamanට ඉන්න කෙනෙක්ව තියෙන දෙයක්ව රවටුණු මනස සිහි කරලා හැතිරෙනක නතර වෙනවා. මේ විදිහට ටික දුරක් යනකොට ඕන දැන් දුක දන්නවා දුක ඇති වෙනවා දුක නැති වෙන දන්නවා නැති වෙන මාර්ගය කරනකොට ආශ්‍රය ජීවිතය වෙන බවක් දන්නවා. ඔන්න දුක් ඥාන දුක සම්පේ ඥාන දුක් නිරෝධ ඥාන දුක් නිරෝධ ඥාන ප්‍රතිපලන මද දුරක් යන්නේ මද දුරක් යනකොටම නිවන පේනවා තමයි. නිවන පේනවා කියලා කියන්නේ අග්ගාල පුබ්බන්ති ඥානේනවා. ඔක කරනකොට එහෙනම් කවදාවත්ම උප්පත්ති වශයෙන් එන්න ලෝකයක් තිබිලා තිබ්බ ලෝකයකට ආවවත් තියෙන ලෝකේ පරිහරණය කරනවවත් ලෝකේ තියෙන අපි යනවවත් නෙමෙයි. මේ කෙලෙසේට ලෝකේ හැදිලා පරිය හැදුන එක අපි පරිහරණය කරනවා ඒක නුදන්නකම නේද තිබිලා තියෙන්නේ. කියලා ලෝකයේ කෙලෙසෙන් ඇතිවෙච්ච හැටි සංගල දක්න මේ දුක දුක හැදී තණ්හාවෙන් නේද කියනවා. තණ්හාව නැතිකොල දුක නැති වෙනව නේද කියලා තමන්ගේ පැත්තෙන් දකිනවා. පෙර අවිද්‍යා කර්ම නිසා විපාක ස්කන්ධ ටිකක් හැදිලා ඒකට කෙලස් ටික යෙදුනහම භවය හැදුනා. ඒ භවය නිසායි මේ ඇතිකාම. ඒ නිසායි ජරා මරණ දුක කියලා දකින්නකොටම එයාට පුබ්බතේ ඥාන එනවා. දකින්නකොටම බාහිර තිබ ලෝකේ අවලංගු වෙනවා. This the second part of the talk. You listened before. The long talk was split for the convenience of listening. ආශ්‍රය කැපෙනවා ටිකක්. පුබ්බන්තිඥා කවදාවත් එහෙනම් අපි මැරිලා අපි පෙර කොහේ ඉඳලා එන්දැද්ද කොහොම ඉඳද්ද කියලා එහෙම අපි හිතියා ඉඳලා එන්න භූමිය කොහෙවත් පොළොව කොහෙවත් තිබිලා නැහැ. එහෙනම් අතීතයේදී වෙලා තියෙන්නේ මේ කතාවම නේද? මොකද්ද? පෙර අවිද්‍යාවට කර්ම රැස් වෙලා විපාක ස්කන්ධ ටිකක් හැදෙන්න ඇති. ඒකට තණ්හා උපාදාන වෙලා එකනත් භවය හැදෙන්න ඇති. භවය නිසා ඇතිකමට ලෝකේ එකනත් උපදින්න ඇති. ඉදච්ච රාමරණ දුක් දෙන්න ඇති. එදත් චතුරාර්ය සත්‍ය අවබෝධ වුන්නේ දුක දුක ඇතිවීම නැතිවීම නැති කරන මාර්ගය අවබෝධ නොවුන නිසා දුක ඇත්ත වෙලා කර්ම රැස් කළා. ඒ අවිද්‍යාවෙන් කර්ම රැස් කරපු එක හේතු වුණා අද මේ වගේ විපාක ස්කන්ධ ටිකක් හැදිලා තණ්හා උපාදාන කියන කෙලෙසේ හදන්ත. ඒ නිසා භවය හැදිලා අද ලෝකයේ ඇතිකමට හදලා ජරා මරණ දුක එනවා. අදත් කෙනෙකුට මේ දුක් දුක ඇතිවීම නැතිවීම නැති කරන මඟ නොදන්නකොට දුක ඇත්ත වෙනවා ඇත්ත වෙලා අද ඇති කරගන්න අවිද්‍යා කර්මයට මතුවටත් මේ වගේ විපාක ස්කන්ධ ටිකක් හම්බ වෙයි. ඒ වගේම අනාගතයට තියාට නුවණ එනවා අපි කර්ම රැස් කරලා හොඳ නරක කළා කොහේ යයිද? ගියොත් කොහේ කොහේ උපදීද මොකෙක් කියලා උපදීද කියලා එයා දන්නවා එහෙම උපදින්න පොළොවක් නෑ කොහෙවත්. එහෙම උපදින්න බිමක් නෑ ආයේ කොහෙවත්. වෙනවා නම් වෙන්නේ මොකද්ද? අද චතුරාර්ය සත්‍ය නොදන්නා අවිද්‍යාවෙන් කර්ම රැස් වෙයි. කර්ම රැස් වුණොත් ආයත විපාක ස්කන්ධ ටිකක් හැදෙයි. හැදුනහම තණ්හා උපාදාන කියන කෙලෙස් ටික යෙදෙයි. ඒකට ආපෝ භවය හැදෙයි. භවය හැදිලා ලෝකය හැදෙයි. ලෝකය හැදුනහම ලෝකය කියන්නේ ඒ සත්ත්වනිකාය හැදෙයි ආය. මිනිස්සු හැදෙයි, මමත් හැදෙයි. ලෝකය හැදෙයි. ආය ජරා මරණ දුක විඳි අනාගතයට වෙනවනම් ඕන මෙහෙම වෙයි නේද ලෝකේ හැදෙයි මෙහෙම කියලා තමන්ගේ පැත්තෙන් දන්නවා. පුබ්බන්ත අපරන්තේ ඥානෙත් දන්නවා. අතීතයේ මෙහෙම වෙච්ච හිඳයි නොදන්න හිඳයි අද මෙතෙන්ට ආවේ. අද මේ චතුරාර්ය සත්‍ය නොදන්නකොට අනාගතයට මෙහෙම වෙනවා. පුබ්බන්ත අපරන්තේ ඥාන. පටිච්ච සම්පද ධම්මසින් අනේ මේ පටිච්ච සම්පද ධර්මයක් නේද තියෙන්නේ කියලා එතන එතන එතන අවිද්‍යා සංහා කියන ධර්මතා දෙකකින් සංග්‍රහ කළා. අවිද්‍යාව නිස්කන්ධ ටික හදලා දුන්නා. තණ්හාවෙන් භවය හදලා දුන්න දැන් ඉතින් විඳපම් පුළුවන්. ඉතින් විඳින ජරා මරණ. එතකොට අවිද්‍යාව තණ්හා කියන මේ දෙන්නා සසර අරගෙන ඉන්න මේ ගමනේ මුල් කෙලවරක් කෙනෙන්නේ නැහැ. අනමතග්ගෝයම් විත්තු සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති අවිද්‍යා නීවරණානම් තණ්හා සංයෝජන අවිද්‍යා නීවරණයෙන් බැහැලා තණ්හා සංයෝජනෙන් බැඳලා මේ එන සතර කෙලවරක් හොයන්නේ හැබැයි හැමදාම මේ චතුරාර්ය සත්‍ය අපිට වැහුණා. පෙන්වන්න කෙනෙක් හිටියේ නැහැ. අද දවසේදීත් බලන්නකෝ ඒක තේරුම් ගන්න ගෙයිලා මහණෙනිනේ පටිච්ච සම්පදාය හරි ගැඹුරු ගැඹුරු ස්වභාවය. මේ පටිච්ච සම්පදාය ධර්මයේ නොදන්නා කම නිසා නොතේරන කම නිසා මේ ලෝකයා මීයන් විසින් කපා අවුල් කරන ලද රෙදියන්ගෙන් මූල් කැටියක් වගේ අවුල් කරගෙන පටලවාගෙන වර්ධවාගෙන මේ අපාය සංඛ්‍යාත දුක්ඛවද සසන නොඉක්මන අතුලක්. ඉතින් මෙන්න මේ දුක දුක ඇතිවීම නැතිවීම නැති කරන මඟ දැක්කහම එයාට ඉතුරු වෙනවා බාහිර ලෝකයක් තිබුණා තිබ්බ ලෝකෙට ආවා අපි මැරෙනවා ලෝකෙ තියෙනවා කියලා ලෝකේ නිත්‍ය සංඥාව අතහැර ලෝකේ හදා ගන්නවා නේද කියන නුවණක් එනවා හදා ගන්නවා නේද කියලා නුවණ ආවට ඒක පවතින්නේ නැහැ දැක ගන්න බෑ ඒකෙන් වැඩ ගන්න බෑ නිවෙන්න බෑ එතන ඇයි තියෙන දෙයක් හිතපු කෙනෙක්ව සිහි කළා ගත්ත හුරුව වැඩි. මෙතන දැක්කට වැහෙනව පටස් කාලා. ඊට පස්සේ ආපහු චතුරාර්ය සත්‍යයෙන් මෙනෙහි කරස. යමක් සිහි වෙනකොටම නෑ ඒක දුක සංහාවෙන් අදලා තියෙනවා. තණ්හාව නැතිකොලොත් නැති වෙනවා කියලා බලනවා මොකද බාහිර පැත්ත ඇත්ත වෙලා කෙනෙක් සිහි කරනකම ජීවෙන කම්ම කරනවා. ඔන්න ওই විදිහට මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය යදුවොත් ඔබට දුක් නැති කරගන්න පුළුවන්. ඉතින් තව කාරණාවක් කියන්න සිහි වෙන සිහි වෙන අරමුණේ බාහිර තියනවා නෙමෙයි කියන එක පේන්න මේ දුක මේ තණ්හාවෙන් නේද හැදුවේ තණ්හාව නැතිකල දුක නැති වෙනවා කියලා ඔබට පෙන්වන්න වෙනවා. හැබැයි ඉතින් වතුර මෝටරයකින් වතුර පොම්බ කරනවා වගේ එන සිතුවිලි වල වේගය ඒ තරම් සිතිවිලි ගොඩක් වේගෙන් එනකොට ඔබට ඒ තරමුණක් බලා ගන්න බෑ. එකක් බලන් හදනකොට 10කට කරගන්න. හිත තියන්නවත් අත තියන්නවත් බෑ. සම්මා දිට්ඨියට අනුව මෙනෙහි කොට යුතුයි. චතුරාර්ය සත්‍යයට අනුව මෙනෙහි කොට යුතුයි. සම්මා දිට්ඨි සංකප්ප දෙක ප්‍රඥාව ආශ්‍රය කරනවා. නමුත් තොරතුන් තියක් නැතුව ගලාගෙන විතරක කොහොමයි අපි බලන්නේ? කොතෙන්ද හිත තියන්නේ? හිත තියන්නේ. ඒ හින්දා බුදුරජාණන් වහන්සේ අනුකම්පාවෙන් පෙන්නනවා හරි. ඕක ඉගෙන ගන්න. දැන් ඔබ වායාම සති සම්බන්ධ උත්සාහයෙන් කායගත ප්‍රතිය වඩලා හිත යම් මට්ටමකට ගන්න. මෙතනදී මහා දැඩි සමාධියක් ඕන කතාවක් නෙමෙයි මේ පෙන්වන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය. ඒ කියන්නේ ඔබ උවමනාවෙන්ම සති නිමිත්ත හෝ හිත තියාගෙන මේ කයට යොමු වෙලා මේ කය කන බොන ආහාරයෙන් හැදලා තියෙන කෙස්ලොම් නියදත් සම්මස්නහර නේද කියලා හිමින් හිමින් හිමින් හිමින් බලන්නකො මහා සමාධියක් නැහැ. හැබැයි නැත්තේ නෑ. මොකද දන්නවද? මේ විදිහට කය පැත්තට යොමු වෙච්ච ගමම්ම රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියලා බාහිර එළියේ ඉන්නකොට දෝර ගලාගෙන ආපු සිත්වලට විතර්ක වලට ඉඩ නැහැ. ඈ තමන් හිතාමතාම සීමා කරගෙන දැන් යමක් බල බලා ඉන්නවා. ඔන්න ඔහොම ඉන්නකොට එකක් දෙකක් කෙනෙක්ව දෙන්නෙක්ව සිහි වෙයි. අන්න දැන් එතකොට මෙහෙම ඉන්නකොට අරමුණු ගලන වේගය අඩුයි. එතකොට එක්කෙනෙක් දෙන්නෙක් කියනවා කියලා අල්ලගන්න පුළුවන්. කායගත සතිය වඩමින් ඉන්නේ කායගත සතිය වඩමින් ඉන්නේ අර දూరు ගලන වතුර බම්බ කෙරුවා වගේ එන විතරක කන්දරාව නවත්තන්න. ඒක ගොඩේම ඉඳගෙන මෙනෙහි කරන්න බෑ. කොයි විතරකද එක විතරකයක මේ තණ්හාව නිසා හටගත්තේ කියලා හිතන්නවත් බෑ යට කරගෙන ගිහලා 50ක්. ඒ හින්දා හිතාමතාම කය පැත්තට යොමු වෙනවා. සති නිමිත්තේ හිත පිහිටුවාගෙන සිහියෙන් කය කෙරෙහි කුණප කොටස් වශයෙන් හෝ ධාතු වශයෙන් හෝ අනිත්‍ය වශයෙන් හෝ දුක් වශයෙන් හෝ බැලිය යුතු මට කාලෙමදි නැත්නම් මම ඒක විස්තර කරනව කරන්න ඇති. ඊගාව දේශනාව අපේ ස්වාමීන් වහන්සේට හරි කියමු. එතකොට ඒ විදිහට බලබලා ඉන්නකොට බාහිර රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ අනුව දෝර ගලාගෙන යන ගතිය නෑ. අන්නේ එතන ඉන්නකොට යාළුවා මතක් වුණා, ගෙදර මතක් වුණා කරපු වැඩ ටිකක් මතක් වුණා කියලා අහකට තංගාලලා ටිකක් පනි. පැන්නට අහකට පැන්න කියලා අහුවෙන. ඊට පස්සේ ඒ පැනපු දේවල්, ඒ හිතුණු දේවල් නෑ එහෙත් තිබුණා නෙමෙයි. තණ්හා උපාදාන කියන කෙලෙසින් එහි තියෙන බව හදාගෙන තිබුණා මිසක ඒ කෙලෙසේ නොවුණා නම් භවයේ නොවුණා නම් ඔහොම ඇතිකම හිතින් නෑනේ කියලා පෙන්නනවා. ආයෙත් යාළුවා කියලා සිහි කරනවා. යාළුවා කියලා කෙනෙක් ඇතිකම හම්බුනේ දකින්න ඉස්සලා දැක්කන් පස්සේ පෙරපසු මගේ මනසේම තවතුන ගතිය හින්දා නැත්තම් දැකපු දේ නිරුද්ධ වෙලා ගොඩාක් කල. එහෙනම් ඒ ගතිය හැදී කෙලෙස් නිසා නම් මේ ලෝකේ ඇතිකම හදලා තියෙන්නේ මෙහෙමනේ. කියලා ඔහොම ඔහොම පෙන්නකොට බාහිර කෙනෙක්ව ඉන්නවා තියක් තිබුණා කියන හුරු අතහරිනවා. ඔහොම අරමුණු ටිකක් ටිකක් බලලා ආයෙත් ආයෙ කතා කරලා තියෙනවා. ආයි කායගත සතියමයි එන්නේ අය හොඳට සති නිමිති හිත පිහිටුවාගෙන කාය කය කෙරේ ඉන්නවා එහෙම නැත්නම් සමතකම තහනක් වූ වඩන ඒ වායාම සති දෙකෙන් එන්නේ එන්නේ එන්නේ නීවරණ ධර්ම දුරු කළා අරමුණු වල මහා විශාල පරාසය අදිකෝ මේ සමාධිය කියලා කියන්නේ තාම හිතපු තැන ගල් පිළිමයක් වගේ විතර්ක මාත්‍රයක් නැතු ඉන්න කියන එක නෙමෙයි අර දුර ගලන මට්ටම අඩු කරලා දුන්නා බලන්න මේ සමත කමතහනට කායගත සතියට පැමිණි පමණකින්ම ආර්ය අෂ්ටාංග මාර්ගය වඩන්න පුළුවන් මට්ටම හදලා මොකද එතන කරගෙන යනකොට බාහිරට ගියාම එකක් දෙක අහග හිත යහකට ගියාන කියලා තේරෙනවා අතන ඉන්නකොට අහකට යන්න දෙයක් තියෙන්නේ නෑ බාහිර ඉන්නකොට අහකමනේ 50ක් විතර වතුර පොම්පකින් වතුර කොන්නෝ වගේ එනවා එතකොට මේ විදිහට වායාම සති කියන දෙකෙන් හිත පිහිටුවාගෙන හිත පිහිටුවාගෙන සීවෙන සීවෙන අරමුණ බලන්න. වායාම සති දෙකේ හිත පිහිටුවන්න බැරි නම් තවත් තවත් කාරණාවක් ගන්න. මොකද උපකාරය? කය වචන දෙකේ තව ටිකක් සංවර කරගන්න. හොඳට පංචිල් හරි යට සිල් හරි සමාදන් වෙනවා. ඉන්ද්‍රිය ටිකක් සංවර කරගන්නවා. භෝජනේ පමණ දැනගන්නවා. නිදි දුරු කරගන්නවා. ඒ වගේ කායික වාචික සංවරයක් ඇති කරගන්න. තව ටිකක් බුරුල් කරලා දෙනවා, ලිහිල් කරලා දෙනවා. එතකොට කායිකත සතිය වඩන්න පුළුවන්. කායිකත සතිය වඩනකොට එහෙම ඉන්නකොට සිහි වෙන අරමුණු ප්‍රමාණය අඩුයි බලන්න පහසුයි. අන්නේ ඒ වගේ උපදින අරමුණු වල සිහි වෙනකොට මේ ලෝකෙන මේ දුකනේ, ඕක මේ සංහව උපාදාන බව කියන කෙලෙසින් හැදී යාළුවෙක් අම්මා කියන්නේ අම්මා ඉන්නවා හෝ හිටියා හෝ කියන කම දැක්කට පස්සේ දකින්න පෙර තිබුණු පෙරපසු මනසින්දම මේ හම්බුණා නේද? දකින්න අවස්ථාව ඉතුරු නැතුවම නිරුද්ධුණා නම් අපිට තියෙයිද මෙහෙම එකක්? අසුරු කරන්න පුළුවන් වේද එතන? පුඩි කාලේ ඉඳලා තුරුල් වෙලා හිටියා කියන අත්දැකීමේ ඉඳලා දැන් ඉන්නවා කියලා සිහි කරන තැන දක්වාම බබය අනුග්‍රහයක් කරලා තියෙනවා. හොඳට දකින්න තමන්ගේ පැත්තෙම ලෝකේ හදලා තිබ්බා කියලා. කොහොම පෙන්න පෙන්න පෙන්න පෙන්න ඉන්නකොට ටිකක් ටිකක් ටිකක් ටිකක් ආස්තෝද වෙනවා. එහෙම බලනකොට මෙයා වැඩ දෙකක් කරනවා. මොකද්ද? දෙකක් තමයි සිහි කරගත්ත නිමිත්තේ සංහා උපාදාන වශයෙන් දැන් අලුතෙන් හැසිරෙන්න ඉඩ දෙන්නේ ඊගාව එක තමයි බාහිර කෙනෙක් පුද්ගලයෙක් හිටියා නෙමෙයි කෙලෙස්යකටයි ලෝකේ හදාගත්තේ කියලා අවිද්‍යාවක් නැසන. සිහි වෙන එක අරමුණක මෙනෙහි කරනකොට එයා දෙපැත්තක් කරනවා. අවිද්‍යාව තණ්හා කියන කෙලෙස් දෙකම එකවර මට්ටු කරනවා අඩු කරනවා. කොහොම එන නිමිත්තේ බාහිර කෙනෙක් දෙයක් කියලා සිහි කරන්න නොදී මේ තණ්හාව නිසානේ මේ හදලා තියෙන්නේ භවය නිසානේ මේ ඇතිකම හැදුනේ සංහාව නොවුනනම් නැති වෙනවද කියලා හිතනකොට ඒ නිමිත්ත බාහිර පැත්තෙන් ඇති දෙයක් හැටියට ඔසවලා අරගෙන තණ්හාවෙන් බර වෙනකන් හිතනකම දැන් හිතන්න පුළුවන්ද බෑ. ඔන්නේ ඒකමත් අඩු කරනවා. තණ්හාව උපාදානෙත් අඩු කරනවා. බාහිර තියෙන දෙයක් කිය තිබුණ දෙයක් කිය කියන ආශ්‍රය ගෙවනකමත් උන. හරිද? හරි. එහෙම හිතුවට පස්සේ ඔන්න දැන් ඊගාවට තණ්හාව මේ හොඳට පින්වතුන් එකක් මට මතක් කරන්න ඕන නිවන කියලා කියනකොට මේ පෙත්ත කැපුවා වගේ නිවනට ගිහින් බලකට වටනවා වගේ බග්ගල නිරෝධයට වැටෙන්නේ නැහැ. හොඳට ආලෝක තියෙනවා ලයිට් එකක් නිවපු ගමන් කරවල යනවා වගේ. එහෙම නිවනට යන්නේ අනුපූර්ව ක්‍රියාවක්, අනුපූර්ව ප්‍රතිපදාවක්. උපමාවක් කළොත් හරියට රැය වෙනවා වගේ බලන්න දවල් කාලේ ටිකෙන් ටික ටිකෙන් ටික හැමෙන් හැමෙන් ගෙවිලා ගෙවිලා ගෙවිලා ගෙවිලා රැ වෙනවා. ඒ ක්‍රය වෙන එකේ තියෙන අනුපූර්ව ප්‍රතිපදාවක් අනුපූර්ව ක්‍රියාවක්. එළි වෙනවා කියන්නේ අඳුර ඉර ඒක හිමින් හිමින් අඳුර ගෙවිලා හිමින් හිමින් ආලෝකය ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා උඩටම ආලෝකමත් වෙනවා. එක පාටම් පෙත්ත කැපුවා වගේ මේ රෑ කාලේ අතුරු දාන්න දවල් කාලේ ආව වෙන්නේ ඒ වගේමයි නිවන. දැන් එන නිමිත්ත තණ්හාව වශයෙන් හැසිරෙන්න නොදෙනකොට උන්න දකින්න වෙලාවේදී හැබැයි තාම අවිද්‍යාව දුර වෙලා නැති හින්දා ආයේ භවයේ තියෙනවා තාම තියෙනවා කියලා අදහස තියෙනවා. තියෙන දේ බලන් යනවා. බලලා ඇතිකමට ගත්තාම ආයෙත් ඇතිකමට සිහි වෙනකොට නෑ මේක මනසේ තියෙන සංඥාවෙන් හදපු නිමිත්තක් නේ කියලා පෙන්නනවා. බාහිර දෙයක් ඇතුළේ ඔසවලා හැදෙන්න දෙන්නේ නැහැ. උන තව සුත්තක් ගන්නවා වෙනවා. ආයෙත් ඒ වුණාට අවිද්‍යාව දුර වෙලා නැති හින්දා නිවන සාක්ෂාත් වෙලා නැති හින්දා ආයෙත් පියනවා වෙනවා රූපේ. ආයෙත් බලන්න යනවා. මොකද ඕක හදාගන්න හැටි කියන්නේ එහෙම. අපි මෙහෙම කිව්වොත් එහෙන් රූපේ බලනවා ආවහම හිතෙන් සිහි කළා චා ඒක හරි හොඳයි අප්පා මෙච්චර ගානකට ගන්න තිබුණා මෙහෙම අඩු කළා හරි ගන්න ඕන කියලා හිතෙන් හිතනවා. හිතලා බලන්න යනවා. බලනකොට අර තමන් වටිනවා කියපු ගතියෙම පේනවා. ආයෙත් බලනවා. ඊගව දවසටත් එනවා. ආයෙත් සිහි කළා අපරාධය මට මෙහෙම මෙහෙම උපායක් කළා මේ මේ දන්ත ගන්න තිබුණා ඕක උච්චර වටිනවා අප්පා කියලා ඔන්න වටිනාකම බලන් යනවා ආයෙත් වෙනවා පේනකොටම උච්චර වටිනවා වෙනවා දෙවෙනි දවසේ ඇවිල්ලා මේක ගත්තොත් ආයෙකින් මුකුත් නැහැ ඉතින් ආයෙ රජ වුණා වගේ තමයි අප්පා කියලා හිතුවාම දෙවෙනි දවසේ බලන් යනකොට ගත්තාම රජ වෙන්න පුළුවන් විදිහේ තණ්හාවක් තමයි තියෙන්නේ දකින්නකොට ඉන්න බෑ කඩාගෙන පයින්න තරම් තණ්හාව වැඩිලා තියෙන්නේ මේ වඩන්නේ මනසෙන් හම්බ වෙන්නේ තණ්හාව පායිද රූප තණ්හා, සද්ද තණ්හා කියන තැන තමයි හම්බ වෙන්නේ. හැබැයි ඒක වඩන්නේ මනස. තණ්හාව ගෙවෙන්නේත් ඔහොමයි. දැක්කා දැකලා එනකොට ඇති බවට තියෙනකොට නෑ ඒක හිතේ තියෙන නිමිත්ත තණ්හාවෙන් හැදී ඒක දුක කියලා හොඳට සිහි කරනවා සිහි කරනකොට බලන් යනකොට ඇලෙන කමයි චුට්ටක් අඩු කළා නමුත් පේන්න යනවා කියනවා යනවා ආයෙත් ඇතිකම සිහි කරලා එනවා ආයෙත් මනසෙන් හදනවා නෑ ඒක ආදීනව හෝ සිහි කරනවා. සිහි කළා එහෙම දෙයක් ඇතිකම හැදුනේ භවය නිසායි. මේ තණ්හා උපාදාන කියන කෙලෙසෙන් හැදෙන්නේ කියලා ඒක දුක. ඒ දුක හැදුවේ තණ්හාවෙන් තණ්හාව නැතිකොට දුක නැති වෙනවා කියලා ආපහු චතුරාර්ය සත්‍යයෙන් දැනෙහි කරනවා. අවිද්‍යාවත් අඩු කරනවා ආපහු තණ්හාවත් අඩු කරනවා. දෙවියන් දැස බලන දරමුට තව ටිකක් අඩුයි. ඔහොම ඔහොම ඔහොම ඔහොම චක්‍රේ කැරකි කැරකි කැරකි කැරකි යනකොට ඇහැ රූප චක්කු විඥානයේ තියෙන තැනක බෙලුම් පොතට වතුර ටිකක් වතුනහම රැඳෙන්නේ නැති මට්ටමට යනකම්ම තණ්හාව ගෙවිලා ඇතුළතින් හැදුවා. පේනකොට අනු ඇලෙන්නේ නැහැ, බැඳෙන්නේ නැහැ. ඔහොම ඔහොම ගියාම රූප භව මට්ටම දක්වා මනසපත් වෙනවා. කාම භව අතහැරන රූප භව දක්වා. තණ්හාව අඩුයි. භවයේ තියෙන රූප භවය කියන්නේ මොකද්ද? උප්පත්ති වශයෙන් ගෙනාපු විපාක ස්කන්ධ ටිකේ ඇහැ රූප කන ශබ්ද මනස ධම්ම කියන ආයතන හයේ ධාතු අටලොසේ විතරයි නිමිති ඉතුරු වෙන්නේ පෙරපසු මනස. ඒ භවයේත් තියෙන්නේ ආයතන හයයි ධාතු ධාතු නවයයි ආයතන හයයි පංච උපාදාන සම්බන්ධී තියෙන්නේ. නාසයට දිවට ශරීරයට යමක් ගැටුණොත් ඒක නිමිති පිටින්නේ හතකට නැති වෙනවා. මුතේ නිමිති හිතින්නේ පෙනෙන දේ ඇහෙන දේ හිතන දේ කියන තුන් පොලේ විතරයි නිමිති පෙරපසු මනස හිතින්නේ භවයේ හිතින්නේ ඒ මට්ටමින් කියන කමින් රූප බලනවා මේ ආයතන පරිහරණය කරනවා ආයතන පරිහරණය කළාම ආයතතිකම හිතනවා ආයතතිකම පරිහරණය කරනවා ආපෝ අර විදිහට තණ්හාව අඩු වෙන්න ඒ ඒ භවයේදීත් මේ විදිහටමයි පෙන්වන්න තියෙන්නේ මේ දුක මේ දුක ඇති වෙන්නේ ඒ නිමිත්ත සිහි වෙනකොට මේ දුක එතන මොකද මේ දුක මේ දුක ඇතිවීම මේ දුක නැතිවීම කියලා පෙන්නකොට ඒ භවයේ කෙලෙස් කැපෙනවා. කැපිලා කැපිලා අන්තිමට සංහාව නැතිකොලොත් කාම භව රූප භව අරූප භව කියන තුන් භවයන්ම නැහැ කියන්නේ යමක් දකින්ද කලින් පෙරපසු මනස දර්ශනයක්වත් නැති බාහිර තමන්ගේ ලෝකේ හදාගත්තේ තිබ්බ තිබ්බ තිබ්බා කියලා සිහි කරන ගතිය දෙවිලා දෙවිලා දෙවිලා පියනවා ඉන්නවා කියන ගතිය දෙවිලා දෙවිලා යමක් දකින්ද කලින් තිබුණා කියන එකක් දැක්කයන් පස්සේ හිතිනවා කියන එකත් පෙරපසු මනසේ දස්සමයක්වත් නිමිති හිතින් භව නිරෝධයෙන්ම හිත දැසගන්න. අන්නේ නිවනේ ඉඳලා අන්නේ සංහව මෙහෙම ගිහිල්ලා ගිහිල්ලා භව නිරෝධය නිවනයි භව නිරෝධ වුණාම ජාතිය පෙනෙන්නේ නැහැ. දැන් ඇතිකම පෙනෙන්නේ නැහැ එතකොට. දකින්න අහන්න පෙරපසු මනසේ දස්සමයක්වත් නැති තැනට තණ්හාව නැති කරලා ගත්තාම දකින්න පුළුවන්. ගියා. හැබැයි පෙනුණා මොකද්ද? යන්න ඉස්සෙල්ලා තිබුණේ නැති හින්දා පෙර නොතිබීමයි හටගත්තේ කියලා එතකොට පෙවුණා. අනේ ආපහු එනකොට නිමිති නැහැ. ඉතුරු නැතුවම නැතිය. පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නැති වෙනවා කියලා දකින්න එදාට ඕනේ. එත්ත නාමංච රූපංච අශේෂං උපරොජ්ජති මේ විපාක නාම රූප දෙක නිවන දිත්තුරු නැතුව පෙනෙනවා කියලා කියන්නේ ඒ ඒ හේතු ටික හටගෙන හේතු නැති වෙනකොට ඉතුරු නැතුවම නිවනෙන් ලෙහිලා යනවා කියන එක නෙමෙයි මේ භව නිරෝධය සාක්ෂාත් කළ නිවන සාක්ෂාත් කළ තණ්හා නිරෝධයෙන් නිවන ස්පර්ශ කරන කරන මනසට මේ නාම රූප දෙකේ නිරෝධය තියෙනවා නිවනේ නාම රූප දෙක තුන තුන තියෙනවා කියලා කියන්නේ නිවන සාක්ෂාත් කළ මනසට ආහාරපත්යෙන් හටගත දේ ආහාර නිරුද්ධ නිරුද්ධයි. දිත්තේ දිත්තමත්ත, සුතේ සුතමත්ත, මුතේ මුතමත්ත. එතන ඉවරයි. දැකපු දේ දැකීමෙන් පස්සේ ඉවරයි කියන්න හේතුනේ ඇයි? එයින් පස්සේ ඊට පෙරත් ආයෙ මුකුත් නැහැ නෙමෙයි. එහෙනම් ලෝකේ නැහැ. ඒ ලෝක නිරෝධයට නිවන කියලා කියනවා. ඒ දුක්ඛ නිරෝධයට නිවන කියලා කියනවා. ඒ භව නිරෝධයට නිවන කියලා කියනවා. දැන් අඬන්න වැළපෙන්නේ සත්වනිකය තියෙයිද? ජරාමරණ විද්‍යමාන දෙයිද? නෑ. අන්න හටගත් දේ නිරුද්ධ වෙනවා කියලා දකිනකොට ඇති බවට ඔසවලා අරගෙන තණ්හා උපාදාන වෙනවා කියන එක වෙන්නම නැතිනවා. ඒ කියන්නේ මේ ඥාන දර්ශනේ අකෝප්‍යම වෙනවා. වෙනස් වෙන්නම නෑ. ආයතන පරිහරණය කරනකොට නිවනට නැමුණු නිවනට පරිවෙච්ච මනසක ඉඳලම මේ ආයතන ටික පරිහරණය කරනවා ඒ ආයතන ටිකද ප්‍රත්‍ය නිරෝධය නිරුද්ධයි කියලා ආයතනයන්ගේ නිරෝධය දකිනවා ඒ නිරෝධය නිවනට උපකාර කරනවා හොඳට මතක තියාගන්නත් ඕනේ භවය තුල ඉඳගෙන හටගත් දේ නැති වෙනවා කියලා දැක්කොත් ඒ නැති වෙනවා කියන එක නිවන නම් නෙමෙයි ඒ ඇතිකමත් භවයටයි අයිති ඒ නැතිකමත් භවයටයි අයිති සංකතය තුල සංකතයක් හම්බ වෙනවා එතකොට පෙර නොතිබීම හටගෙන ඉතුරු නැති වෙනකොට නැති වෙනවා කියන වචනයක් කියන්නේ තථාගතයන් වහන්සේ නිවන වැඩෙන්නට. මේ භව නිරෝධයක් කරන මනසට පෙනෙන දර්ශනය. ඒකේ භවයේ ඉන්න අපි ලෝකෙින් අපි ආදේශ කරගන්න බලාගන්න හැදුවට පෙනුනොත් තමයි පුදුමයි. හටගත්ත දේ නැති වෙනවා කියලා පෙවුනත් ඒක නිවන වෙන්නේ භවයේ ඉන්න කෙනාට. ඒක ඇති දේ නැති දේ දෙකම සංකතයි. ඇති වෙච්ච දේ නැති වෙනවා. නැති වෙච්ච දේ ඇති වෙනවා. නැති වීම නැති වෙනවා. කියලා නැත්ති ප්‍රත්‍ය සහ අත්‍ය ප්‍රත්‍ය කියලා දෙකක් තියෙන භවයට. ඒ නිසා මෙන්න මේ වගේ තමයි මේ දුක් නැති කරන ප්‍රතිපදාව තියෙන්නේ. ඉතින් ඒ නිසා හැම දිනාම සිහිනුවන මේ මේ අර්ථය 100ට 100ක්ම බුදුදහමට සාධාරණයක් කරපු අර්ථයක්. ඉතින් ඕනම කෙනෙකුට මේ ජීවිතේදීම දුක නිවා ගන්න පුළුවන්. දුක නිවා ගන්න ප්‍රතිපදාව හෙළි වෙනවා. ඉතින් මේ ජීවිතේම ආශ්‍රය ක්ෂය කළ අනාශ්‍රය චේතනින්ති ප්‍රඥාවෙන්ති සාක්ෂාත් කරගන්නට ඔබ සියලු දෙනාට මේ දේශනාව හේතුපනිෂ්ඨයෙන් වේවා. හැම දිනාටම පිරුවන් සරණයි. මේ පින්තුනේ අද නම් ප්‍රශ්න අහන්න වෙලාවක් නැති වෙයි. නමුත් ප්‍රශ්න වලට වඩා මම ප්‍රශ්න අහන්න මට පැයකින් ඉතුරු කරන්න තිබුණා. නමුත් මේ දේශනාවේ වටිනාකම මට දැනුණු නිසා ඔයගලන්ට ප්‍රශ්නයක් අහන්නවත් ඉතුරු නොකොට මොකද මේ සතර දුක්ඛ මෙතර මේ චතුරාර්ය සත්‍ය දර්ශනේ වටිනාකම දන්න හින්දායි මම මේ පැයකමාරම අරගෙන ගියේ. ඉතින් එහෙම නැතුව ප්‍රශ්න අහන එක මග හරින දෙයක් මම කළා නෙමෙයි. ඔයගලන්ට ගොඩාක් යහපතක් වෙන්න ඕන කියන අදහසින් කළේ. ඉතින් ඒ නිසා පස්සේ දවසට මට පුළුවන් වුණොත් මම හරිය නැත්තම් පුළුවන් හම්බුනට හරි ඔයගොල්ලන්ගේ ප්‍රශ්න නිරාකරණය කරලා දෙන්න උත්සාහවත් වෙනවා කියන කාරණාවත් මතක් කරන්න ඈ මේ සිද්ධ කරගත් අවු සියලුම කුසලයන් ලෝකයේ සම්බුද්ධ ශාසනයෙන් මේ පින්වුතුන්වත් මේ පින්වුතුන්ගේ ගෙවල් දොරවල් රැකී ආරක්ෂා දිස්ත්‍රික්කනට අධිකෘත ශාසන මාමුකීෂ්ඨ කරක සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවිසිරු වඩා වර්ධනය කරගෙන දිවිපතන බෝධිකින් උතුම් වන සනසෙත්වා කියන අදහසින් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු බුද්ධ ශාසනං ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු බුද්ධ ශාවකං ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සම්පදං